ඒ ගෞරවනීය සංඝයා වහන්සේ නිවාසික උපාසක මහතු සම්බන්ධ කරන අපි සත්‍යපතා පවත්වන ධර්මදේශනා සඳහා කාලය පැමිණලා තියෙන්නේ ධර්මදේශනාට සූදානම් වෙන කසෙන් සියලු දෙනාම සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ කතමෝ පනයේ අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති කෞරණ ස්වාමීන් වහන්සේ අපි මිනිසර්වණේ හැමදාම බ්‍රාස්පෙන්දා ලදලා දිට අවස්ථාව හැටියට පවත්තන ධර්මදේශනාව සඳහා මාතෘකාව වශයෙන් තියාගත්තේ චුල්ලවේදාල සූත්‍රය. ඉතින් අපි මේ සූත්‍රයේ සාකච්ඡා වෙන ධර්ම කාරණා අනුව මේක දේශනාවලියක් විදිහට පවත්වාගෙන යන්නේ. ඉතින් අපි පොදුවේ ගත්තොත් නැත්නම් දල වශයෙන් ගත්තොත් ඒ ධම්මදින්න රහත්මෙහි වාසයෙන් ඒ විසාක පාසකතුමා ආර්ය චතුරාර්ය සත්‍ය පිළිබඳ කරන විමසුමේ අවසානයේ දක්වන ඒ නිබ්බාන ගාමනේ ප්‍රතිපදා මාර්ගය පිළිබඳව වැඩි දුර ප්‍රශ්න විචාරීමක් තමයි මෙතන කෙරෙන්නේ. එතනදී ඒ හතරෙනි ආර්ය සත්‍ය පිළිබඳව විශාක උපාසකතුමා අහනවා ආර්යවෙනි මොකද්ද මේ ආර්ය අෂ්ටාංගික ආර්ය වූ අෂ්ටාංගික මාර්ගය මොකක්ද කියලා. එතකොට ධම්මදිනකදී නාන්සේ පහත් පිළිනාචේ සඳහන් කරලා තියෙනවා මේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි සම්මාදිට්ඨිය පටන් අරගෙන සම්මා සමාධියෙන් ඉවර වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා.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 එහෙම නෙවෙයි හොඳට මේ ਸਰවචනාංශික ධර්මයේ තියෙන විප්ලවීය සූපේ දන්න කෙනාට පේනවා ඇඟට නොදැනි වෙන්න ඕන වෙනස වෙලා තියෙනවා කියලා. ඉතින් මේක අර වීර්ය පිළිපංචයිසිකීදී අපි ඉගෙන ගත්තා වගේම වීර්ය පාදක කරගෙන වීර්ය ආසන්න කාරණාව කරගෙන පදට්ඨාණය කරගෙන හට ගන්නා වූ සතියෙත් සිද්ධ වෙනවා. මේක ඒ සති චෛසිකයේ පිළිබඳ විශාල ඇදහිල්ලකින් මුල්ව කාඳුරගෙන භාවනා කරන කාලේ මට විශාල ප්‍රශ්නයක් තිබුණා. මේ සතිය අනිත් දේවල් දැක ගැනීම සඳහා වාංගු කරන්න ගන්න ගල නම් ඒ ගල හෙල්ලෙන්න බෑනේ. ඒ ගල විපරිණාමයටපත් වෙන්න බෑනේ. පත්වනත් වාංගු වෙන්නේ නෑ. ඒකට ගන්න එපා. ස්ථිරව දිගට හිටින්න දෙයක්. ඒකට කියලානේ වාංගු කරන්නේ. ඒ නිසා මම මුලදී කල්පනාවට ගත්තේ මේ සති චෛතසිකය අනිකුත් දේවල් වෙනස් වෙන දබා බලන්න පාවිච්චි කරන වාංගුවට ගන්න පිවට් එකට ගන්න එක නිසා මේක වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි මතක අපි නිලම ඉඳදී සාකච්ඡා කරා අපි ඔක්කොමලා ආධුනිකයෝ සාකච්ඡා කරනකොට ඕලම්පින් ඇවිල්ලා හිටියා අධ්‍යයනයක් සඳහා යාපු මාත් එක්ක කිව්වා නැත් සත්‍ය න වෙනස් වෙන්නේ නැහැ. සත්‍ය දිගටම එක විදිහට පවතිනවා සත්‍ය කියන එක චෛසික ධර්මයක්.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 සතිපට්ඨානය කියලා අලුතෙන් කියලා දෙන දෙයක් තියෙනවා. දැන් මධ්‍ය මට්ටමට යනකම් සතිය වඩාන හිටියා සතියක නිකට යුත්තක් තියෙනවා. ඊට පස්සේ අනේ මම මෙච්චර කල් මේක දැනෙන්නේ අදනේ දැනගත්තේ කියලා ඒක සතුටු වෙලා උනන්දු වෙලා ආය හොඳට භාවනා කරගෙන යනකොට සතිය මුදුන්පත් වෙගෙන එනකොටත් කියලා දී යුතු බණක් තියෙනවා. ඒ වෙනත් ඒ පුද්ගල ඇතුළත තමා වශයෙන් සාකච්ඡා කළ යුතු පැත්තක් තියෙනවා. අනේ ඒක අර අලුතෙන් භාවනා මධ්‍යස්ථානට ආපු නවකයාද මධ්‍යමයාද තේරද කියනට වඩා මේක තමයි මම හිතන්නේ අපි නොනින් සලකා බැලිය යුත්තේ. ඒක නිසා සත්‍යපට්ඨානේ දන්නේම නැති නැත්නම් සත්‍ය කියන එක දන්නේම නැති කෙනෙක් පැවිදි වේවා උපවිදි වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා ඇවිල්ලා දැනගත්තට පස්සේ එතන තියෙන සත්‍ය පිළිබඳ හඳුන්වා දීම ඉතින් ඒකදී සාමාන්‍යයෙන් දැන් කාලේ වචන වලින් අපි කියනවා වර්තමාන මොහොතට එළඹ සිටීම එහෙම නැත්නම් අප්‍රමාදයේද එහෙම නැත්නම් කරන දෙයක් මුළු හදින්ම කරලා එහි සිහිය පැවැත්වීමය එළඹ සිටීමය ආදිවාසී වචනය සඳහන් කරනවා. නමුත් ඒ ඒව අතර සංකරණ අභින්න වචන. සමහරවිට ත්‍රිපිටකෙම ගත්තේවා තමයි. අටුවාචාරින් වහන්සේලා ඒකට මේ සතිය හඳුන්වා දීමේදී සති චෛතසිකය අනිකුත් චෛසිකයන්ගේ වෙන් කර දැක්වීම සඳහා මේක සතිය ලක්ෂණ මේ වාය රසය මේකේ පච්චපඨාන මේ මේ පදක්ඨාන මේ මේ කියලා හඳුන්වා දීමේ සම්ප්‍රදාන කුල රාමුවක් තියෙනවා. ඒක ත්‍රිපිටකයේ කෙලිම සඳහන් වෙන එකක් නෙවෙයි. නමුත් ඒ ආධාරයෙන් සංග්‍රහ කරලද පසු කාලීන විස්තරය සතිය හඳුනාගන්නේ අපිලාපන ලක්ෂණය වශයෙන්. අපිලාපන ලක්ෂණ සති. අපිලාපන ලක්ෂණය දැනගන්න නම්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 එහෙම නැතුව එක එක දේවල් කරමින් බනහනට කියනවා අන්‍ය වේද වෙලයි කියලා. අන්‍ය වේද භාවය එතකොට භාවනාවේ ආරමුණකට හිත දානකොට අන්‍ය වේද භාවය අසත්‍ය දක්වනවා. ඒක තමයි ලෝකේ හැටි. ලෝකේ එකවරකට එකක් කරන්න කැමති නෑ. දහසකුත් දේවල් දාගෙන මට වැඩ තියෙනවා කියලා එකක්වත් හරියට කරන්නේ නෑ. කෙරෙන්නේත් නෑ. කරන්නත් නෑ. ඒ වෙනුවට එකක් කරන්න යනකොට අපිට ඔය තරම් විවේකීව කර කර ඉඳ වෙලාවක් නෑ.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 තුවක්කුව තුවක්කුකාරයේ දක්ෂකම තියෙන හතර මිනිහගේ මේ එකලස නෙවෙයි මනස හරියට ගත්ත ගමන් එල්ලෙට තියාගන්න පුළුවන් නම් එයා ඉතින් තෑගියම් වෙනවා මේ එල්ලෙදී මේ අසමෝෂ භාවයේදී සමත භාවනාවේදී පාවිච්චි කරන්නේ ටාගට් ලැල්ලක් විපස්සනාදී පාවිච්චි කරන්නේ පයින් පිම්මනේ සතා පණිදි තියන්නේ නිසා එතන එල්ලේ හරිම සෙල්ලක්කාරයි. ඒ මොකද අරුණු කොයි අතට යයිද කියලා කියන්නේ. එනේ එනේ එනේකට එනේන තාලෙට මෙනෙහි කරනවා කියලා කියන්නේ පහින පිම්මට පිටියන්න හදනවා වගේ. ඒ නිසා සමත කරපේකනට ලේසියක් තියෙන අතුවක් වඳුනනවා එල්ල වෙච්ච ගියාව අනුව උණ්ඩේ දුවන බවත් උණ්ඩේට අවශ්‍ය එලට යෑමේ ශක්තියක් ස්වයන් සිද්ධව නැති බවත් එල්ල කරපු ධ්‍යාන අනුව තියෙන බවත් හොඳට තේරුම් ගත්තට පස්සේ අර සමත අසම්මෝස භාවය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 එහෙම නැත්නම් හිත පිස්සු වෙච්ච වඳුරෙක් වගේ කොයි අරමුණෙන් කොයි අරමුණට පණිද දන්නේ වතුර කල්පනා කරලා නෙවෙයි පණින්නේ. බැලුවා බලපු ගමන් පණිනවා. අන්න ඒ වගේ හිත භාවිත හිත අසත්‍යමත් හිත අරමුණට පයින් වේගය හිතා ගන්න බැරි කරනවා. භන්දන චපලං චිත්තං යත්ත කාමනිපාතිතං මේක බොහොම මේ චපල සැලෙන හිතක් තියෙන. කොතනද කාමේ තියෙන්නේ පැනන.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 අන්නේගේ මේ සතියේ ඒසනි සලාකා කියන නම ਸਰවචන්සේ පාවිච්චි කරනවා. ඒතකොට බාධක ධර්ම ලක්ෂයක් තිබුණට Tamanට යන්න ඕන දෙයට යන්න පුළුවන්. විෂයාභිමුඛ භාව. අවශ්‍ය කිනාට හරියට අපි ලියුමකාරියට ඇඩ්‍රස් කළා. දැම්මට පස්සේ ඒක හොයාගෙන ගිහිල්ලා හරියට මේ මනුස්සයා අභිමුඛ කරනවා. ජීවිතේක වැරදිනා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 සාමාන්‍ය ගොඩනැගිල්ල වලට උටින් වගේ යන්නේ ඊට පස්සේ ඒක එල්ල හොයා ගන්නවා යා. ඔය සමහර වෙලාවට ප්ලේන් වලට තියෙන මිසයිල් එක උණුසුම් වාතයේදී ගියන්නේ. ඒ නිසා ජෙට් එක විකුත් කරන වාත ධාරාවට එල්ල කරලා දුන්නාට පස්සේ ඒක එල්ල කරේ නැතත් එයා උණුසුම දිහාට ඇදලා යනවා. ඊට පස්සේ උණුසුම් වාතයේදී ගිහින් ජෙට් එක එන්ජින් එකට ගන්නවා. විශේෂ අභිමුඛ කරලා තියෙන ප්‍රෝග්‍රෑම් කරනකොට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 අනිවාර්යම කළ යුතුයි. නිසා හඳුන්වා දීමේදී සතියට දෙන්නේ ඔය වගේ ඔය ලක්කන රත පච්චපට්ඨාන බදඨාන කියන කාරණා ඒක ආධුනිකට හඳුලා දුන්න සමාලාට මැදාත් මට්ටම ඉහළ මට්ටම් නියෝජනය කරන ඇති. නමුත් මේකවත් දැනගෙන සත්‍යයට බැසගත්තොත් ඒ යෝගාවචරය ඊට පස්සේ ගොඩාක් කරදරකාරී බහුල වකින් බහරවලදී තේරුම් ගන්න ඕක එහෙම කරන්න බෑ. හිත සම්පූර්ණ අවුල්පාස වෙන්න නිසා අපි භාවනා මධ්‍යස්ථාන කියලා රූප බලන්නේ නැතුව, ශබ්දහන් නැතුව, ගන්ධ නැතුව, රස නැතුව, පහස නොදී ඉබේ ස්වභාවයෙන් ආනපාන දිගේ වගේ දෙක සතිය පිටවල ගොඩාක් පුරුදු කරන්න ඕනේ. අර කවුරුත් නැත්නම් එක වයිසිල්ලක් පදින්න පුරුදු වෙලා කෙලින් කරගෙන යන්න ඕනේ. අන්න එහෙම කරගත්තට පස්සේ ඒකට අපි සතර සතිපට්ඨාන සතිය කියලා කියනවා. ඉස්ලාම මේක පටන් ගන්න කාණ පසුනයි. මම මේ ඇයි මේක ඉස්ලාම් පටන් ගන්න කායනුපසනාව කියලා නැවත නැවතත් කියන්නේ මේ සරුවචනසේ කායනුපසනාවට පටන් අරගන්නට අනුදැනව දරලා තියෙන්නේ අද තියෙන ගොඩක් භවනා ක්‍රම කායනුපසනාව තුකලීම වේදනානුපසනාව යනවා. තවව තියෙනවා ධම්ම චිත්තනුපසනාව හරහා යනවා. තවව තියෙනවා ධම්මානුපසනාව හරහා කියන්නේ ඒ තම තමන්ගේ ක්‍රම වැදගත්කම පෙන්වන කායනුපසනාව මොන්ටිසෝරි පන්ති. ඌව නෑ අපිට අපිට කෙලින්ම යන්න පුළුවන්.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 අපිට භාවනා ජීවිතය ශ්‍රද්ධාව නැති වීම නිසා කැඩෙන අවස්ථාවක් තියෙනවා. වීර්ය නැතිව කුසිත වූ නිසා කැඩෙන අවස්ථාවක් තියෙනවා. සමාධිය නැති වීම නිසා චිත්ත පීඩාව වෙලා කැඩෙන අවස්ථාවක් තියෙනවා. ප්‍රඥාව නැතිකම නිසා කැඩෙන අවස්ථාවක් තියෙනවා. මත්වීම වංචනික ධර්ම ෂටගති මායාවගති නිසා. අන්න ඒ වගේ වෙනකොට මේ සතිය ඉන්ද්‍රියක් කරගත්ත කෙනා ශ්‍රද්ධාව නැති වුණා සතියමයි පාවිච්චි කරලා ශ්‍රද්ධාව කියන්නේ කොහොම තමයි මං කියන වෙලාවයි කරනවා කියලා නැති ශ්‍රද්ධාවට යට වෙලා නිකන් ඉන්නේ සතියම කසකවාගෙන ඉන්ද්‍රිය ධර්මයක් අධිකාරී ශක්තියක් බලමුලුවක් සීනාංකයක් වඩපත් කරගෙන ශ්‍රද්ධාවෙන් ගන්නත් නැගිටින්න දානවා වීර්යනතු කුසිතකම වඩනත් ලැජ්ජාවටපත් නොවි නැවත නැවත ඒ එලපසිටීමේ කුසිතකම නම් කුසිතකමට එළඹ සිටිනවා වීර නම් වීරිය එළඹ සිටිනවා. ඒකට සමාධිය නැති වුණාට වීර්ය සතිය තියෙන ඕනලාගේ සමාධිය හදා ගන්න පුළුවන් සමාධිය නැති වුණ නෙවෙයි ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ කියලා හිත වටගන්නේ. ප්‍රඥාව නැති වුණත් ගන්න සතිය තිබුණොත් හැදෙයි. නිසා සතියෙම දරනවා. සතියෙම පිහිට ආදා වෙනවා. සතියෙම සමාදන් වෙනවා. එතකොට සතිය ඉන්ද්‍රියක් පාටපත් වෙනවා. සති ඉන්ද්‍රියක් පාටපත් කරන එකනා ඒ සඳහා උත්සාහ කරන එකනා හරි ආසයි පරියන්කයට ගිහිල්ලා නිස්සද්ද තැනක විවේක වෙලා ඒ සඳහාම කාලය ගත කරලා පරිශනාකාරයක වැඩ කරන විද්‍යාඥෙක් වාගේ ඒ ඉන්දිය ධර්මයේ දියුණු කරා. ඉතින් එහෙම කෙනා සමාජයට සම්මන් කරන්න කිව්වහම ඒකට කැමති නැහැ. ඉතින් ඒකෙදී මේ ශබ්ද ඇහෙනවා වැඩ ගොඩක් තියෙනවා, පේනවා, අනිත් මිනිස්සු දකිනවා. ආදි වශයෙන් මේ සතිය ඉන්ද්‍රියක් වඩපත් වෙන්නේ නැහැ. ඒකෙදී පරදීන්ට අවස්ථා වැඩි කියලා ඒ වගේ දේවල් ඔගේ අභියෝග නොකරන බාරමක නිදී කරනවා. එදින්දා ජීවිතේදී හරියට චෝදනා කරනවා. මේ මේ කටි ගෑ ගහනවා මේ මේ දේවල් මම යකට බලපෑම් කරනවා පිළිසිතු නැහැ ආදි වශයෙන් හරියට චෝදනා කරනවා මොකද ඒ සතියට අවශ්‍ය වාතාවරණේ පරිශනාකාර මට්ටමින් බලාපොරොත්තු වෙන නිසා එතකොට මේ සති ඉන්ද්‍රිය අවස්ථාවේදී යෝගාවචරයා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 තවානේ කවදාවත් මල් පිපෙන්නේ නැහැ. තවානේ කවදාකවත් gediy හැදෙන්නේ නැහැ. ඒ නිසා ඕක අමාරුණත් කමන්නේ උඹර හිටවන්න. මුල් භූමියේ හිටවන්න. හිටවපු ගමන්ම මේ ගස් වලට නෙල්ල රෝගේ. අර තවාන තිනකොට හේවන දීලා වතුර දීලා පහසුකම් ටික දීලා අගුව වැටෙන්නේ නැති වෙන තියාන හිටියට තවානේ ගිහිලා ප්‍රධාන ඊට මේ හිටවපු ගමන් ඒකට අපි කියන්නේ නෙළුම් රෝග කියලා. ඉතින් සාමේ සති ඉන්ද්‍රිය මට්ටමින් එකනහ මේ අර බොහොම ලපටි එළවලු ටිකක් කරලා තැනකින් තැනට ගෙනියනකොට ඒක තැලිලා පොඩි වෙන්න වගේ. තවානක තිබුණු පැල ටිකක් වගේ බොහෝ මෙලෙක් මුරුදු ගැටි තියෙනවා. ඉතින් ඇත්තටම මේ සත්‍ය ඉන්ද්‍රිය මට්ටමේ තමයි මේ භාවනා මධ්‍යස්ථානයක්. ඒ පරිසරය අවශ්‍ය කරනවා. මොකද ඒක ඒ වැඩිට අවශ්‍යයි.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 විශේෂයෙන් භාවනා මධ්‍යස්ථානයේ ඉන්න වැඩි මහල්ලෝ උගන්නන කෙනා මේ සතිය ඔය යටලෙල්ල විතරක් පාඩිය විතරක් නම් කාලා තියෙන්නේ ඒ පුද්ගලයාට අර බොහෝ දෙනාගේ නැත්නම් සතිය භාගට තියුණුච්ච භාගට තැම්පිච්ච allele තියෙන කට්ටිය කතාවල් වලට එකතු වෙනවා පෙන්ලා දෙන්න දන්නේ නැහැ මේ විවිධ විෂම තත්ත්වයන්දීත් පුහුණු වෙච්ච සතියට ඉන්න පුළුවන් කියන එක. නැත්නම් සතියෙන් පිට සති බලය බාටපත් වෙන්න පුළුවන් කියන එක. නිසා සති බලයක් බාටපත් වීමේදී ඒකට සීයේ බලමහිමේ කියලා කියනවා. අන්න එතනදී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බල කතාවේදී පරිසම්පද මාර්ගයේ බල කතාවේදී කියනවා පමාදේන කම්පතිති සති බලං කියලා. අප්‍රමාද වීම සතිය තමයි. නමුත් අනන්ත අප්‍රමාණ අප්‍රමාද වෙනකොට ප්‍රමාදය අපෙන් සිද්ධ වෙනවා. කෑම කනකොට මතක නැතිනවා. ඒ ප්‍රතිවේක්ෂා කරන්න. මේක අහගන්නේ මොකටද කියලා. කුටියකට ගොඩ වෙනකොට මතක නැති වෙනවා සීනාසන ප්‍රතිවේක්ෂාව කරන්න. භික්ෂුන් වහන්සේනවා. චීවර වළඳනකොට මතක නැති වෙනවා චීවර ප්‍රතිවේක්ෂා කරන්න. ඊළඟට ටිකක් වළඳන වෙලාව මතක නැති වෙනවා ඒ ඒක ප්‍රතිවේක්ෂා කරන්න. ඒ නිසා මේ විනය පැත්තෙන් ගත්තත් අඩුපාඩුවක් වෙනවා. ධර්මයේ පැත්තෙන් ගත්තත් අඩුපාඩුවක් වෙනවා. ඒ නිසා සම්ප්‍රදාය කොච්චර මේක අපි වහලා ගත්තද කියලා කියනවනම් විනයාචාර්ය වංශල මේක පෙන්නලා කියනවා මෙහෙම හැමදාම වෙන සාතීත ප්‍රතිවේක්ෂාව කරලා කොහොම හරි දවසේ ණය ගවන්නේ. නිසා අතීත ප්‍රතිවේක්ෂාව අනිවාර්යයෙන්ම කළ යුත්තේ පාඩපත් කළ තියෙන්නේ කවදාකවත් මේ සතියේ බලමයි මේ කියන එක. එහෙම නැත්නම් මේ ප්‍රමාදයට වැටීම හරහා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 සපේලා උත්තරයක් දෙන්න පුළුවන් නම් මේ දැනගන්නවත් එක්කම හිත නැවත পায়ට යනවද? දැන් දැනගෙන අමෝරාවෙන් එනලා ආයේ වමේ දක්න පිහිටවන්න ඕනද කියන එක සොයා ගන්නා සුළු ගමනින් භාවනා කරන්න හිත පිට ගියා කියලා පශ්චාත්තාපයට වැඩි වෙලා හිට ගන්න තරකයි. වෙලා ගන්න තරකයි. දැනගත්ත ගමන් හිත මූල කර්මත්තන්ට එනවනම් ඒක පශ්චාත්තාප වේතු ගන්නනේ සතුට වේතු ගන්න නිසා පශ්චාත්තාපේ පැත්තට දාලා හිත පිට යන්නේක හිතේ තියෙන සඳහා ගතිය. ඔව් හිත පිට කිය බව දැනගත්ත ගමන් ආපහු එනවනම් අරමුණට ඒක තිබුණා සතුට වේතු. මොකද පිට ගිය වෙලාවේදී පිට ගිය බව දන්න කමේ සතිය සතියේ ඉන්න වෙලාවේදී සතිය තියෙන බව දැනගන්න සතියට වඩා බොහොම බලවත්. මම දැන් සතිය මම දකුණ කරගෙන ඉන්නකොට සතිය තියෙනවා බව දැනගන්න එක හොඳයි බලවත් තමයි. නමුත් මම මේකේ නෑ කියන එක දැනගන්න එක ඒක යෝගේ දෙගුණයක් තුනක් කරා. ඒක ඊට දෙගුණයක් තුනක් ඉතාමත්ම නයිසර්ගික ශක්තියක්. ඒක හිතලා එන එකක් නෙවෙයි. එනිසා අහම්බෙකින් වගේ සිද්ධ වෙයි. එනිසා යෝගාචර සලකලිමත් වෙන්න ඕනේ. හිත පිට යනකොට තමයි මේ කරණත් පුරන නිසා හිත පිට යන එක හොඳ නරකක් නෙවෙයි හොඳයි කියලා හිතේ. යන යන වෙලාව අපව වෙන එක ස්වභාවයෙන් වෙනවද? එහෙම නැත්නම් ඒක හිතල හමුරාවෙන් ගන්න ඕනද? ස්වභාවයෙන් වෙනවනම්. ඒක කොහෙන් වෙච්ච එකක්ද? අර කලින් වෙච්ච වැරදි ප්‍රධාන මත ඉඳගෙන වෙච්ච එකක් තමයි. මෙතෙක් කල් ගියා. යනකොට කණින් ඇදලාගෙනත් දැම්මා. නමුත් ඒ නිසා යම් ප්‍රමාණයක දැන් බයලජ්ජාව පිළිලා තියෙනවා. වම වම දකුණු දකුණු කියලා යනකොට සත්තානකොට රූපානකොට මේක වියුක්තක් නෙවෙයි කියලා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 ඒ නැත්තම් සදාචාරවාදීන්ට කවදාකවත් පන්නන්න බැරි විපස්සනා යෝගාවචරය ඉක්මවන තැන. සදාචාරවාදී හිතන වැරදුනත් ඒක පශ්චාත්තාප වෙන එක යුතුයකම කණේ මම මේක පශ්චාත්තාප වෙන්න ඕනේ කියලා අනුන්ගේ දෙයකට වැරද්ද සමාව දෙන්නෙත් නෑ තමන්ට සමාව දෙන්නෙත් නෑ ඒක නිසා හරිය කටකෝලක් හදාගන්න. ජීවිතේ යන කාටවත් යන්න දෙන්නෙත් නෑ. ඒ මනසකෙත් ඇඟේ ඉලිලා කියනවා ඔයාලා සතිය වැඩිලා සතිය නැති වෙලා කොහොමද සතියමත් ඉන්න ඕනේ කියලා අනුමුත් හදන්න හදනවා. මොන සතිය පිළිබඳව සති බලය ගන්න එක දන්නවා. මේ සති ඉන්ද්‍රිය ඉඳලා බලය ළඟට යනකොට එනේ මේ ඉච්ඡා බංගත් ඇති වෙනවා. පශ්චත්තාව සිද්ධ වෙනවා. අප්‍රමාද සිද්ධ වෙනවා. අසත්‍යමත් දේවල් සිද්ධ වෙනවා. ඒ හැම දෙයක් පිළිබඳව පශ්චාත්තාප වෙන්න ගත්තොත් වෙන්න ගත්තොත් මම මුස්පේන්තු. තුමංගලයි, අබද්දයි.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 ඒ වගේම තමන්ගේ කියන අත්දැකීම් ටිකක් නැති අත්දැකීම් කියන්නේ මම අදහස් කරන අත්තරදි කියන තමයි. වරදගත්තෙත් නැති කෙනෙකුට අසරණයි අනන්තයි. ඒ වගේම තමයි එහෙම අත්තරදි ඉන්නේ කරාට මේ බන නැහැ ඒත් අසරණයි ඒත් අනන්තයි. ඒ නිසා මේක කියන්න පුළුවන් සතියේ මැද කියලා. මේක කියන්න පුළුවන් මේ ලාමක ආධුනික සතියේ ඉඳලා මැද මට්ටමේ සතිය කියලා කියන්නේ සෑහෙන වැරදි ප්‍රමාණයක් කරලා ඒත් අත නැර මේ බුදුබණේ මේකටත් බණක් ඇති. බුදුබණේ මේකටත් උපක්‍රමයක් ඇති. දැන් සතිය අඳුරගත් උපක්‍රම මේකට හරියන්නේ මේක තන වඩන උපක්‍රමය කියලා කොයි වෙලාවකරි මේ දෙක එකතු වෙච්ච ගමන් ඒත් සතිය නිකන් කෙල්ලෙක් ලොකු වුණා වාගේ වැඩි වියපත් වීමක් කරනවා බබා හම්බ වෙන වෙලාව නෙවෙයි. දැන් හම්බෙච්ච බබා වැඩිමගේපත් වීමක් කරනවා. කොල්ලන්ගෙත් වෙනවා. ඔක සාමාන්‍ය කොල්ලෝ. ඒකට මම කොට හලුම ගුල් ගන්නෑ. නිකම්ම නිකන් ලොකු වෙනවා. කෙල්ලන්ගේ ලොකු වෙන මහ ලොකු දෙයක්. ඒ වගේ තමයි සතියත් ලොකු වෙන තැන. එහෙම නැත්නම් ලිංගික පරිණත භාවයට එන තැන තමයි ඉන්දිය මට්ටමක ඉඳලා බල මට්ටමට යනකොට එතනදී ධර්මයේ විශාල කැපිපෙන වෙනසක් වෙනවා. ඒ කැපිපෙන වෙනස තමයි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 නිසා ඒ උපදේශන දෙනකොට ආරක්ෂක කාමරයකට ගිහිල්ලා තොරතුරු හි කරන්න නැති වෙන්න දෙන්න කිවිසගෙන වෘත්තීමේ වශයෙන් මම මේ සේවය කරනකොට මට මෙච්චර ගෙවන්න ඕනේ අන්න එහෙම කියලා කිවිසුමක් කරත වෙන්නේ. නමුත් ඒ වමාරපුවාම එලිදක් වඩ පස්සේ ඉබේම සුවය. එතකොට එවැනි සුවවීමක් සඳහා උපදේශක වරයා කළ යුත්තේ මොකද්ද කියන එක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 අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කතාව සුද්ධ කරලා කිව්වා මේ වන්සට පුදුමාකාර විපස්සනාවක් තිබිලා තියෙනවා නැත්තම් මේ කතාව කියන්න බෑ කියලා. නමුත් අවුරුදු 60 ගණන් ගියා ඒ කියප එක නැවත මේ උපදේශනෙට රාජකාරී මට්ටමින් අතුල් කරන්නේ ඒක විශිෂ්ට ඥානයක් බව තේරුම් ගන්නට අවුරුදු 60 ගණන් ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව මොකද උනේ? මේ එරික් ෆ්‍රොම් ඉස්ලාම් සෙන් බුද්ධ ආගමෙන් ගත්තා. එයා තමයි ඉස්ලාම් බටහිර මේ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 විකෘති කාමයකට ඉඩ දෙන්න හෝ රහසේ මේ කාමයේ සංසන්දනය කරන්නේ නෙවෙයි බලන්නනේ. බලන්නට හිත යන හැටි. නමුත් යම් මට්ටමකට ගියාට පස්සේ දැන් ස්වභාවයෙන්ම හිත වාරණයට ලක් වෙලා ආපවරමුණට එන බවක් සතියෙන් දකපු දවසේ අර දිගේටි කරපු වැස්සි බැඳලා පැටියලියල අරපු වෙලාවක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 වැරදි දකින්න කාට වැරදිමනේ පේන්නේ නිසා කියන කටට හේම කියන්න අල්ල එකක් ප්‍රතික්ෂේප කරන්නත් එපා. නැවුණා වගේ ඉඳගෙන බලන්න ඕනේ අර ස්වභාවයෙන්ම හිතම පිට ඵලයන්. ස්වභාවයෙන්ම වරින් එනේ කන සතුටින් පටන් ගන්නතර පස්සේ යෝගාවචරය මේ දුක දුකේ තියෙන මිහිරියාව එනිසා මේක හරීම පශ්චාත්තාප කරන තරම් නොවන තමන්ගේ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 පස්සේ පොඩ්ඩක් පාරෙන් හරි ගම ගන්නවා කියන්නේ කෝච්චි පිළ ගන්නත් එම හරියමට. ඒ වගේ මේ සතිය මේ කාරණා දැනගත්තට පස්සේ මේ මිනිසා මේ ගැඹුරු විපස්සනාවක හිටියට බුද්ධුම මෛත්‍රයක් එන්න පටන් ගන්නවා. ඇයි මේ මිනිසුන්ට වරදීන්නේ? ඇයි Tamanට වරදීන්නේ? අනේ Tamanට වැරදිච්චාම මේකට දඩුවක් කරන පශ්චාත්තාප වුණොත් තව අනාගත චිත්තක්ෂණ රාශියක් ආభాෂණිය වෙනවා කාලකන්ණි වෙනවා සතිය පිටව ගන්න බෑ. ඒ නිසා වෙච්ච වැරද්දට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 ඒ නිසා වැරද්ද වැරද්ද වශයෙන් දකින්න එක ප්‍රතිකර්මයට වැඩි ඉක්මන් දිය යුතුයි. ජීවිතෙන් කියනවා වැරද්ද වැරද්ද වශයෙන් දකින්න එක හේදකම වශයෙන් උත් එනෝ කලෙත් කිරීම වේදකම වශයෙන් උත් ගත්තොත් වේදකමට වැඩි හේදකම ලොකුයි. මේක තමයි බුද්ධ ධර්ම ප්‍රධානම තේමාව. මේක තමයි අද මනුෂ්‍යට අමතක වෙලා තියෙන්නේ. මත හේදකම පැත්තක දාලා ඉන්ෂුරන්ස් කම්පැනි වල අල්ලලා තියන්න ලෙඩ වෙච්චා වේදකම් කරා.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 අනිත් එක ඒක හම්බ වෙයි මැෂින් එකේ ඉන්න එක තන්නේ කර සල්ලි පිටිපස්සේ ඉන්නේ මොනම හැඟීමක්වත් නැහැ. උන් ඒක ළඟට යනවා කියලා කියන්නේ අපාය යමපල්ලෙක් ළඟට යනවා. ඌ බලන්නේ මේකෙන් කීයක් හරි හම්බ කරගන්න. ඒක ලියලා නැති වුණත් කමන්නේ මේකේ වකුගඩුවේ ගෙඩියක් එන්න වගේ ලකුණක් තියෙනවා කියලා කිව්ව අරුවට ඇති. පරම්පරා ගානකට ඇති ඒතකොට ගෙඩියක් එනවා. ඉදාට ගෙදර එන්නේ මණිකක් හම්බුණා. අපි අම්බෝ අද තමයි මෙච්චර කාලෙ එකකවත් හම්බුනේ රිපෝට් එකේ හොඳ දෙයක්. අද නම් ලෙඩක් හම්බුණා. පරිශන කරලා බලලා තියෙනවා ECG 199 එක කවදාකවත් ලෙඩක් නැහැ. හැබැයි ECG නොගන්න තැනක් නැහැ. හැම දවසෙම ගන්න මොකද කොම්පැනිට යන්න ඕන. ඊට පස්සේ අර ෆයිල් එක ලොකු වුණාට පස්සේ අපි දෙනවා අපිත් හොඳ සෞඛ්‍ය ගැන ගන්න. කය ගැන හොඳට උනන්දු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 භාවනා කරන හද යක්කු යන යක්කුන්න අන් වෙනවා. වෙන්නේ මොකක්ද අහනවන්නේ කරන මොකද්ද වෙන්නේ? ඒක දිහා බලහින මොකද වෙන්නේ කියන්නේ කියන්නේ ඒක නෑ. මට ෂෝක් එකකට පටිච්චසමුප්පාදේ තේරෙනවා කියන්නේ. මට බුදු පිළිමක් දැක්කයි කියන්නේ. ජේතවනාරාමයේ දැක්කයි කියන්නේ. ඉතින් මොකද්ද වෙන්නේ මෙතන? අඥානව බලන එක හනුව ගැන කියන්නේ නැත්නම් ගුරුන් මොනව කරන්නේ?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 ඉන්සාර සර්වඥාන්සේ ඔය මේ ඉතිවුත්තක පාළිය සඳහන් කරලා තියෙනවා ද්වේමේ භිකවේ පරියායන තථාගතෝ ධම්මං දේශේති තථාගතප්ප තථාගත ද්වේමේ භිකවේ පරියායන ධම්ම තථාගතෝ ධම්මං දේශේති මහණි තථාගතයන් වහන්සේ දේශනා කරන ධර්මයේ දෙතරයි එක තමයි අච්ඡං අච්ඡේතෝ පස්සත අයම් පඨම ධම්ම දේශනා අච්ඡං අච්ඡතෝ දිස්වා තත්ත නිබ්බින්දත විරජ්‍යත විමුච්ඡත අයන් ဒ ුතිය ධම්ම දේශනා කියලා තියෙනවා. මහනි වැරද්ද වැරද්ද වශයෙන් දකුව. ඒක බුදුහාමරගේ පළවෙනි මොහොත ඉස්සලා තියෙනවා. මේ ධර්මදේ ඊට පස්සේ වැරද්ද වැරද්දෙන් දැකලා ඒයින් වෙන්වීමට ඒයින් නිබ්බිදාව ලබා ගැනීමට විරංජනේ වීමට කටයුතු කරනවා. අපිට වෙලා තියෙන වැරද්ද වැරද්දෙන් දකින්න හදිසි. ඒකට ඉස්පාසු නැහැ. ඉක්මනට බෙදකම කරනවා. ඒකල හිතනවා මේ වෙදකම දන්නේ කරාට මගේ ලෙඩේ තේරෙනවා කියලා. කවදාකවත් ලෙඩයි වෙදයි නම් හම්බ වෙන්නේ අපි ඉදාසරේ හිටිය ඩිස්පෙන්සරි දොස්තර මහත්තයෙක් ඩෙවලොප්මන්ට් චෙක් මයිදාන පින් බේතාලා කියලා කියන්නේ. ඉතින් හැම්බිසාරෙන් ගියාම මිනිහා කායම් හොදි හදා හට්ටියක් හදාගෙන එනකොටම වක් කරනවා දෙනවා. ඒ කිය ඔක්කොම හැම්බිසාරම ගමට හැම්බිසාරම ඉතින් ඒ අපිට ඉන්න අපේ ගෙදර තියෙන දාතනෙක විතර අම්මා දාන්නවා හතර පහ දිනකට එම්බ්‍රෙඩ් ගියාම හතර පහ කරනකම් අම්මා අපිව අඬ ගන්න යන්නෙත් නැහැ. අඬ ගන්න කියලා අර කෝලිම එලිපත්ත බයිනකොටම නම ගම වයස ලෙඩේ තුන්ද දෙන යනකොට ඉදුව දෙන. ඊගාව එකන එලිපත්ත ළඟට යනකොට අහන නම ගම වයස ලෙඩේ ඉතින් අර එම්බ්‍රිසා කියනකොට තුන්ද දෙනවා. මේ බේත් කරන එකන බේත් දිග යනවා. ඉතින් අම්මා ඉස්ලාම් කියලා කියන දොස්තර මහත්තයෝ ලිලේ මොකද්ද කියලා දැනන තමයි ආවේ ඔබ ඔයා ගාට ඔබට පරීක්ෂා කරලා බලන්න කියලා. එතකොට තමයි ලෙඩ අධ්‍යා කරන්නේ. ඉතින් ලෙඩ අධ්‍යා බලන්නේ නැහැ. නම තම වයස ලෙඩ එච්චරයි ෆිල් කරන්න තියෙන්නේ. ෆිල් කරපුවම තුන්ඩු දෙනවා තුන්ඩු දීපු කරා බේත් පක්කරන එක බේත් ටික දෙනවා යනවා. කවදාකවත් ලෙඩ වෙදහම් වෙන්නේ ස්පෙෂලිස්ට්ලාට එච්චරවත් නෑ මොකද මෙයාට විනාඩි 5ක් ගියොත් ඊගා තුන්ඩු ඉඩක් කරාගෙන රුපියල් 200ක් දුකෝද හම්බ වෙනවා. විශේෂ වැඩි විස්තර කතා කරොත් එහෙම පොතට පොතක් දෙනවා. පොතේ බැලුවට ටට්ටක් ගාලා ඊගා තුන්ඩුලියෝ කියනකොට හරි හරි හරි නසර අනිත් කරන්නේ නිකන් යාව තාත් 500යි. අයියෝ. අර දොස්තර මාත් එක්කනේ එවනට කියලා තියෙනවා මේ සංගේ වන්දර තල්ලි ගන්න නෙමෙයි. ඉතින් එයා කියලා තියෙනවා. එයා කියලා තියෙනවා. තුන්ඩුවක් ගන්න නැතුව වෙන්නේ කියලා බයක. ඉතින් තුන්ඩුවක් ගත්තාම වෙන්නේ මොකද්ද? තුන්ඩු ගන්න රුපියල් 200ක් ගන්න. දොස්තර රුපියල් 1500ක් දුන්නා වගේම ගාන ගෙවනවා කියලා. ඊට පස්සේ අතෙන් දුන්නා පස්සේ දොස්තර ලියමාරකේ මගේ ගාන කපන්නේ. මගේ ගාන කපුවාම ස්පිතාලේ රුපියල් 200 තියාගෙන ඒතුළු ගාන රිෆන්ඩ් කරනවා. ඉතින් අන්න ගාන අනේ කෙනා කියලා තියෙනවා දොස්තර මාත කොහොමද තුන්ඩු අරගෙන ආවත් නැතුව ආවත් තල්ලි ගන්න නැහැ නේ. තාමසෙත් තේරෙන්නේ නැහැ. මට ලෙඩ 25 දෙනයි ඉන්නේ. ඔය වෙනස තුන්ඩුවක් දාන්න නැතුව ආවනම් මට තුන්ඩු 25ක් හම්බ වෙනවා. දැන් ඔය ආපු නිසා තුන්ඩුවක් නැති වෙනවා මට. නිසා තුන්ඩුවක් නැතුව ඉන්න පොලිමේ මම බාර ගන්නවා. ඒකට එයාට ලෙඩ 25 දෙනේ කොහොමදත් කවුන්ටරෙන් හම්බ වෙනවා. අර හාමුදුරුවෝ තුන්ඩුවක් ගත්තා පස්සේ කවුන්ටරෙන් හම්බ වෙන්නේ 24නේ. අය අරකට රිවන් කරන්න යනවා. ඔන්න රෝග නිర్ణය. ඊගෙන භාවනා කරන කාට විතරක්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 සති බලයේ තන්ට ගියාට පස්සේ තේරෙනවා අපේ ලෙඩවල් වලට බෙදකම් කරලා සනීප කරන්න පුළුවන් දෙවැන්නේක් හිටියා නම් ඒ සරුවච්චන් වහන්සේ. උන්වහන්සේ කියලා දෙනවා උඹලා වෙනුවෙන් මට කරන්න දෙයක් නැහැ. තුම්මේ කිච්ඡං ආතප්පන් අක්ඛාතාරෝ තථාගතෝ මෙන්න උඹලට පාර පෙන්නලා තියලා තියෙනවා කල යුත්තේ උඹලා කරපල්ලා කියන වෙනුවට කී කරලා තියෙනවා කියලා තියෙද්දි අපිට නාමේ රෝග නැති කරන්න දුක නැති කරන්න මේ කපුවට පුළුවන් වෙයි දොස්තරට පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේ දේශපාලනඥයන්ට පුළුවන් වෙයි, ආර්ථික විශේෂඥයන්ට පුළුවන් වෙයි. සත්‍ය පිළිබඳ දන්නවනම්, තාකේ මට්ටමටවත් දිගට මැදටවත් ගිය කෙනෙක් ඉන්නවනම් පුළුවන් තරම් තමන්ගෙන තරම් අදහනවා. තමන්ගෙන ශ්‍රද්ධාවක් ඇති කරන තමන්ගේ සීලය පුළුවන් තරම් දැඩි කරගන්නවා. හැකිතාක් දුරට සත්‍යමත් වෙන්න උත්සාහ කරන කියලා දැනගන්නවා. මේකට ඥානෙ කියන්නේ ඥානෙ කියන්නේ ස්වයන් සිද්ධ දෙයක්. ස්වයන් සන්තුෂ්ත දෙයක්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 අද ධර්මයක් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන නැත කරනවා සිට දිනාටම සනසිමුදා වේවා